ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර එක් අයෙක් ධනිත් නම් රහසකි දෙදෙනෙක් ධනිත් නම් කටකතාවකි යනුවෙන් දෙමළ ප්‍රස්ථාපිරුලක් තිබෙනවා සමාජීය මාධ්‍යයන් බහුල ලෝකය තුල කටකතා පැතිරෙනවා බොහෝසේ ඒවායින් හොඳ ප්‍රතිඵලත් ඒ වගේම වැඩිපුර නරක ප්‍රතිඵලත් අත්වනවා ලෝකයට. ඊරිදා සංග්‍රහය ආරම්භ කරන්නට ආයුබෝවන් රසවතුනි ඔබ සියලු දෙනාට. ගෙවුණු සතිවල දුක්බර පුවත් ලොවෙන් වාර්තා වුණා. අපේ රටේ කලාවට සම්බන්ධ දක්ෂයෙක් නික්මුණා අපේ ජීවිතවලින්. ඔහු කවියට කෙටි කතාවට ගායනයට රංගපෑමට නාට්‍ය චිත්‍රපට රූපවාහිනී විවිධ විචිත්‍රත්වයට ගෙනෙන විවිධ වැඩසටහන් වල දක්ෂයෙක් වුණා. මහාගිරිදම්ම ඔහුගේ මුල්ම නාට්‍යයයි. ගුරුතරුව ඔහු සාහිත්‍ය අගය ගැන කතා කළා. ඒ ආචාර්ය ජයලත් මනෝරත්න. ඔහු විශ්වවිද්‍යාල කීපයකම බාහිර ආචාර්යවරයෙකු වශයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිල්ප කලා ජීවිතය සෞන්දර්යය ඉගැන්වුවා. අප කල්පනා කළා එදිරි වීර සරච්චන්ද්‍ර මහදුරාණන්ගේ වෙස්සන්තර නාටකයට ආචාර්ය අමරදේවයන්ගේ සංගීත නිර්මාණයට ආචාර්ය ජයලත් මනෝරත්න සහ මැණිකේ අත්තනායක මේ ගායක ගායිකාවන් දෙපළ ගැයූ මනෝරම්‍ය ගීතයක් එක් කරන්නට අපේ සුසුම් අපේ මතක ජයලත් මනෝරත්න සමග බැඳී තිබෙනවා. මනුස්ස ජීවිතයේ ස්වභාවය එයයි. එනවා යනවා. මේ ජයලත් මනෝරත්න සහ මැනිකේ අත්තනායක පාමුල වැඳ වැටි සිටින වැසිගන දෙස පඬමින් දස රජ සම්මා කෙලෙස රකින්නද පෙම්බර දේවිය ඔබ හා මම වෙමු අප වැසියන්ගේ මව්පිය දෙදෙනා ඔබ කුසොත් අප දරු දෙදෙනාසේ රසියොත වෙති අප දෙදෙනගේ දරුවෝ උන්ගේ සිත් තුළ ඇති දුක දැකලා මිස කෙලෙසද උන් කත සලසන්නේ උන්ගේ හයදීමට කන් දී මිස කෙලෙසද දෝහල පතිදාලන්නේ දරුවන් සේවුන් හැකයටගෙන මුත් කෙලකද කන කන්නේ වැළපෙන විට පෙම්බර දේවිය ඔබ හා මම වෙමු අප වැසියන්ගේ මව්පිය දෙදෙනා 1954 දී ගුවන් විදුලි කොමිසමක් ඇති වුණා. ඒ කාලේ හැටියට දෙමළ හින්දි චිත්‍රපටවල ගීත ඒවා අනුකරණය කොට සාමාන්‍යයෙන් කියන කොපි කරලා කියලා ඒවා පිටපත් කළා ගීත කලාවක් බිහි වෙමින් පැවතුණා ඊට පෙර 880 පමණ නෘත්‍ය යුගයක් ආරම්භ වුණා ඊටත් පෙර නාඩගම් යුගයක් පැතිරිලා ගියා. ග්‍රැමෆෝන් යුගය එන්නේ 903න් 4න් පස්සේ. ගුවන් විදුලිය ඇති වෙන්නේ 925. ඉතින් මේ ග්‍රැමෆෝන් තැටිවලට ඇතුළත් වුණු පැරණි ගීත ඒවා බොහෝ විට හින්දි දෙමළ සංගීතය අනුකරණය කළ ගීත. ගුවන් විදුලි කොමිසමෙන් ගීත කිහිපයක් නිර්මාණය කොට පෙන්වුවා දේශීය නැත්නම් අපේම වූ ගීත කලාවක් නිර්මාණය කරගත යුතුය කියන ආස්ථානයේ සිට එම ගීත රචනා කිරීමේ වාග්යය හිමි වුණේ ආනන්ද සරත් විමලවීර කවියාට විශාරද පී ඩන්ස්ටන් ද සිල්වා සංගීතවේදියා ගුවන් විදුලියේ සංගීත අංශයේ පාලකවරයා ඔහු එම තනු නිර්මාණය කළා. එම එක් ගීතයක් ඉන්ද්‍රාණී විජේබණ්ඩාර ගායන ශිල්පිනිය විසින් මෙසේ ගායනා කළා. එම ගීතය අපි ඉරිදා සංග්‍රහයට එකතු කරගන්නට කැමතියි. Oh. අමිල නුවන් ශ්‍රීශාන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ ශිෂ්‍යෙක්. ඔහු පතොක් ප්‍රේමිය නමින් කවි පොතක් එලි දැක්වුවා. එහි ආරම්භක කවියේ මෙසේ සඳහන් වනවා කෝඩුකාරයා මං පුංචි සංදියේ අතක එල්ලි සමන් ගිරි පිය ගැට නගිත්ති ගඟුලේ සීතල වත දොවද්දි එදා පුත නුඹ කෝඩුකාරයි දහසකුත් ඇස් දැල්විලා ඇති වේදිකාවක රැඟුම් එක්කල නිමේෂය තුල ගැහෙන හදවතේ හඬත් මට නම් කෝඩුකාරයි මලක මල් පෙත්තකට බඳු වී නුඹේ දෙතොලග දඟ කරද්දී තරු පාට ඇස් දෙකක් අභියස මගේ ආදරේ කෝඩුකාරයි වසර ගානක පැතුම් එක එක දිනා ගනිමින් මේක දුක් විඳ සරසවි දොර කඩට පිවිසුන සතුටු කඳුලැලි කෝඩුකාරයි ඇහිඳගෙන මං වචන එක එක තාලයට ගුණ කරපු දවසක අලුත් කවියෙක් කියන වචනෙට දැනෙන දේ මට කොඩුකාරයි. ආදරේ අත් පොත තැබූ මම නුඹත් සමගින් මවපු ලෝකය සිහිනයක් කළ විරහ ගීතය ගයන්නට මං කොඩුකාරයි. වරක හිනැහෙන වරක වැළපෙන ජීවිතේ පොත් පිටුව පෙරලන දිරිය ගන්නට හදට ලංවන හැඟුම මටනම් කෝඩුකාරයි. කෝඩුකාර ශිෂ්‍යයාගේ පතොක් ප්‍රේමීය පුතේ හොඳ කවි දකින්නට ලැබෙනවා. අපි ඔහුට සුබ පතමින් ಭಾರತය දෙසටයි හැරෙන්නේ. ජීවිතය, ලෝකය, දුක්ඛිත දේවල් ඒවා අඩු කරමින් සතුට, කරුණාව, ලෙන්ගතුකම, මෛත්‍රිය පතුරවන්නට අවශ්‍යයි. මොහමඩ් රෆි සහ ගීතා දත් මේ යුවල ගැයූ භජන් ගීතයක්. මජ්රු විසින් ලියන ලද මේ ගීතය ඕපී නයියාගේ සංගීතයෙන් නිර්මාණය වූවා. 956 බේගම් භාග් චිත්‍රපටයටයි මේ භජන් ගීතය ඇතුළත් වූයේ. මං හිතනවා ඔබත් මේ ගීතය රස විඳී කියලා. දෙවියන්ට භක්තිය, ආදරය, ජීවිතයට මෛත්‍රිය. दर्शन कब दोगे बोलो ना मन हर सावरिया मन हर सावरिया दर्शन कब दोगे बोलो हर सांवरिया मन हर सांवरिया ठोकर खाए पग पग ठोकर खाए पग पग ठो ಸಾಧ್ಯ විචාර උලෙලක් සූදානම් වෙනවා. පොතක් ලියවිලා තිබෙනවා. උපාලි කුමාරවංශ කියන ලේඛකයා තමයි එය සංස්කරණය කළේ, සම්පාදනය කළේ. ඉතින් අපි කල්පනා කළා සමන් චන්ද්‍රනාත් වීරසිංහ ලේඛකයා විසින් කලකට පෙර කීර්ති පැස්කුවල් සහ ධම්මිකා බණ්ඩාර මේ දෙපළට ලියූ ගීතයක් අද ඉරිදා සංග්‍රහයට මෙසේ එක් කරන්නට මේ ගීතයේ තනුව නිර්මාණය කළේ ප්‍රවීණ ගිටාර් වාද්‍ය ශිල්පී මහින්ද බණ්ඩාර සංගීතවේදියා විසින් මේ කීර්ති පැස්කුවල් සහ ධම්මිකා බණ්ඩාර डूब दो रहे को पिला ආචාර්ය අමරදේවයන් අපට නිතරම මතක් වෙනවා. ඔහුගේ හඬ, තනු නිර්මාණ ඒවා අතර අපේ ජීවිතවල ආවර්ජණය ඊටම ශක්තිමත් චමත්කාරයක් මවනවා. සමන් චන්ද්‍රනාත් වීරසිංහ ලේඛකයා ඔහු පුවත්පත් කලාවේදී ඊටමත් අර්ථවත් සුන්දර ගීත රාශියක් සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් විසින් රචනා වූවා. ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවේදියා නිර්මාණය කළ තනුවක් ආචාර්ය අමරදේවයන් සහ විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන ගායනා කළා මේ ගීතය අසාගෙන සිටින විට ශෝකයක් බියක් නොව ජීවිතයේ සුන්දරත්වය මතු කරනවා අපේක්ෂාවක් බලාපොරොත්තුවක් පැතුමක් ජීවිතයට එක් කරනවා මං හිතන්නේ ඔබත් මේ ගීතය අහලා ඇති රස විඳලා ඇති. Thank you. එතිලා ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි